මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීම අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය නිබ්බාන යන මාතෘකාවට තේපවත් වෙන දේශනා මාලාවේ 14 වන 14 වන දේශනාවයි අද තුන්වෙනි තුල තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඊ타වත්ම සියුම් මාර බන්ධනයක් හැටියට හඳුන්වා දෙන ලද මහීත්‍යයන් ගැන පසුගිය දේශනාවේදී අප විස්තර කළා. අස්මානීය අනුව භවය පිළිබඳව ඇති කරගන්නා විවිධාකාර කල්පනා සියල්ලක්ම මහීත්‍යයන් බවත් ඒ මහීත්‍යයන් මාර බන්ධන වන්නේ ඒ කල්පනා තුලම සත්‍ය භවයේ බඳ තීමේ ශක්තිය නිසා බවත් අපට සලායතන සංයුත්තේ යවකලාපී සූත්‍රයෙන් හෙළි වුණා. වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ පංචවිද බන්ධනය වගේම බන්ධනේ වගේම උභතෝ කෝටික තත්ත්වයක් මේ මනුෂ්‍යයන් පිළිබඳව තිබෙන බවක් අපට පෙනී ගියා. භවිස්සං නභවිස්සං වන්නේමි නොවන්නේමි වන්නේමි කියලා හිතුවත් නොවන්නේමි කියලා හිතුවත් මායයට අහු වෙලා භවයේ බැඳිලා රූපී වන්නේම කියලා හිතුවත් අරූපී වන්නේම කියලා හිතුවත් මායයට අහු වෙලා සංඤේ වන්නේම අසංඤේ වන්නේම මේව සංඤේ නා සංඤේ වන්නේම කියලා හිතුවත් මායයට අහු වෙලා මෙතන එක්තරා උගතෝ කොටික තත්වයක් තිබෙනවා මේ උගතෝ කොටික තත්වයක් සහිත මේ මඤ්ඤිතයන්ගේ මඤ්ඤිතයන් සම්පූර්ණයෙන්ම ඉක්මවි ඉක්මවිය යුතු බවත් ඉක්මවීමේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ධාතු සංඝ සූත්‍රයේදී මදුම් මදුම් සංගයේන ධාතු සංඝ සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා. ඒ ධාතු විභංග සූත්‍ර දේශනාව ච ධාතු විභංග සූත්‍ර දේශනාව අවසාන කෙරෙන අවසාන කරමින් බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කුළුගන්වමින් ප්‍රකාශ කළ එක්තරා කාර්ගර්භ ඡේදයක් තියෙනවා ඒකේ එක්තරා විදිහක ධර්ම තේජසකුත් තිබෙනවා බව පේනවා ඒක නිසා අපි ඒක උද්දෘත වශයෙන්ම දක්වන්න කල්පනා කළා. යත්තතිතං මඤ්ඤස්සව අනත්තවත්තන්ති මඤ්ඤස්සවේ කෝපනන නත්තවත්තමානී මුනි සන්තෝති බුද්ධති ඉති ඉති ඉති කෝපණී සංගුත්තං කිං චේතං පටිච්චුත්තං අසුන්ති භික්ඛු මඤ්ඤිතමේතං භවිසanti මඤ්ඤිතමේතං නභවිසanti මඤ්ඤිතමේතං රූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං අරූපී භවිස්සන්ති භවිස්සන්ති මඤ්ඤිතමේතං සංඤී භවිස්සන්ති මඤ්ඤිතමේතං අසංඤී භවිස්සන්ති මඤ්ඤිතමේතං නේව සංඤී නාසංඤී භවිස්සන්ති මඤ්ඤිතමේතං මඤ්ඤිතං භික්ඛු රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං සබ්බ මඤ්ඤිතානං තේව සමතික්කමා මොමි සන්තෝති විච්ඡති මොමි කෝපන භික්ඛු සන්තෝ නජායති නජීයති නොමියති නකුප්පති නොතිහෙති තම්පි සුභිකුණ තියේන ජායේක අජායමානෝකින් ජීසති අජීයමානෝකින් නීසති අමියමානෝකින් කුප්පිසති අකුප්පමානෝකින් සතිහෙසති යත්තතිතං මඤ්ඤස්සවානස්සවත්තන්ති මඤ්ඤස්සවේතුපං නස්සවත්තමානි නිසන්තෝති විච්ඡති ඉති යන්තං දුත්තං ඉදමේ සංපතිච්ච උත්තං යත්තතිකං මනුස්සයන් අපවත්තන්ති මනුස්සරේකෝපන් අපවත්තමානී මුනි සන්තෝති විච්ඡති මේ කිව්වේ ධාතුපංග සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ උද්දේශ පාඨ්‍ය වශයෙන් මාත්‍රිකා පාඨ්‍ය වශයෙන් යම් යම් ධර්ම කාරණා කීපයක් ඉදිරිපත් කරලා ඒවාම ක්‍රමක්‍රමයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා විස්තර කරලා තමයි සූත්‍ර දේශනාව අවසන් කරන්නේ. මුලින්ම කියපු පාඨයේ බුදු පියාණන් වහන්සේ අර මුලදී ප්‍රකාශ කළ ඒ ආතුරුදා වශයෙන් තිබූ පාඨයක්. එතකොට ඒකේ අදහස යම් තැනක සිටී මඤ්ඤණා ධාරාව ගලා නොඑද්ද මඤ්ඤණා ධාරාවන් ගලා නොවන කල්ලි මුනිවරයා ශාන්තියයි කියනු ලැබේ. යනුවෙන් ඉහත කියන ලදී. යනුවෙන් කියන ලදී. ඒ මාත්‍රිකා පාඨයේ කියපු විස්තරය එතන සඳහන් කළේ ඊළඟට කිමිතේතං පටිච්ච උත්තං කුමක් නිසායිසේ කියන ලද්දේ බුදු පියාණන් වහන්සේම කතිහතු කම්මතා වශයෙන් ප්‍රශ්න කරලා ඒක තව විග්‍රහ කරනවා කිමිතේතං පටිච්ච උත්තං අසීති භික්ඛු මඤ්ඤිතමේතං මෙහි යන මහන මෙතන භික්ඛු කියලා මතන්නේ අර පුක්කුසාති ස්වාමීන් වහන්සේටයි මහන දෙමි යන මෙය මඤ්ඤිතේකි භවිසන්ති මඤ්ඤත මේතං වන්නේ යන මෙය මඤ්ඤතේකි නොභවිසන්ති මඤ්ඤත මේතං නොවන්නේ යන මෙය මඤ්ඤතේකි රූපේ භවිසන්ති මඤ්ඤත මේතං රූපී වන්නේ යන මෙය මඤ්ඤතේකි අරූපේ භවිසන්ති මඤ්ඤත මේතං අරූපී වන්නේ යන මෙයද මඤ්ඤතේකි සංඤේ භවිසන්ති මඤ්ඤත මේතං සංඤේ වන්නේ යන මෙයද මඤ්ඤතේකි අසංඤේ යන භවිසන්ති මඤ්ඤත මේතං අසංඤේ වන්නේ යන මෙය මඤ්ඤතේකි මේව සංඤේ නාසංඤේ භවිස්සන්ති මඤ්ඤිත මෙහෙතං සංඤීත් නොවන අසංඤීත් නොවන පත්‍යයකටපත් වන්නේ නිවන යනුවෙන් සිටිනොත් ඒකත් මඤ්ඤිතය මඤ්ඤිත මඤ්ඤිතං දුක්ඛරෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං මාන මඤ්ඤිතේ රෝගියති මඤ්ඤිතේ ගඩකි මඤ්ඤිතේ උලකි සබ්බ මඤ්ඤිතානන්තේ සමතික්කමා මුනි සන්තෝති විච්ඡති සියලු මඤ්ඤිතයන්ගේම ඉක්මවීමෙන් මුනිවරයා ශාන්තියයි සිහිනුලදී මුනිකෝපන බික්කු සන්තෝ නගායති මහාන ශාන්ත වූ මුනිවරයා නූපදී නදීයති නදිරයි නොමියති නොමියයි නොකුප්පති සතල නොවේ චංචල නොවේ නොපිහෙති ආසා නොකරයි සම්පිස බික්කුණක් කියන ජායස යමක් නිසා උපත වේද යමකින් උපත වේද එද ඔරුට නැත ඒ මොනිවරාට නැත අජානෝ ලෝකී ජීවිතී මොකද මේකේ නම් දිගන්නේද අජීවමානෝ කී නිස්සති නොදිරන්නේ කෙසේ නම් මරන්නේද <clears throat> අමින්යමානෝ කී කුප්පිස්සති නොමරන්නේ කෙසේ නම් සතලවන්නේද චංචලවන්නේද අකුත්තමානෝ පිස්ස පිහිස්සති සංචලන වන්නේ කුමකටනම් ආසා කරන්නේද යත්තටිකං මඤ්ඤත්වා මඤ්ඤස්වානප්පවත්තන්ති මනුස්සරේ මනුස්සරේ භෝගනප්පවත්තමානි මේ සන්තෝති විච්ඡති ඉති යං තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං අර කියා කියව පාඨය දැන් එතකොට විස්තර කරලා ඉවරයි ඒ විග්‍රහ කළ බවයි අවසාන වාක්‍යයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ප්‍රයත්තටිකං ආදී පාඨය මම යම් අදහසක් සඳහා ප්‍රකාශ කළාද ඒ මෙන්න මේ අදහස නිසායි කියලා එතකොට මේ ඡේදයෙන් සම්පූර්ණයෙන්ම ඒ විග්‍රහය කරනවා එතකොට මේන් අපට පේනවා මේ මඤ්ඤිත්‍යන් මේ නිර්වාණගාමි ප්‍රතිපදාවට මඤ්ඤිත්‍යන් පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එක මේ සූත්‍ර දේශනාව අගට එන දුන කාර්යගත ඡේදයක් තමයි මේක මින් පෙන්වතින යනවා අපට එතකොට මේ මඤ්ඤණා දරා නොයන විමුක්ත tattweටපත් වූ සිතක් ඇති ඒ මුනිවරයා ශාන්ත බව ඒ ශාන්ත tattweකටපත් වෙනවා ඒ මුනිවරයා ජාති ජරා මරණ ආදියෙන් මිදෙන්නේ මෙලෝදීම මිදෙන්නේ භවනිරෝධීම මෙලෝදීම ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා අන්න ඒක නිසා තමයි අතන අර කියවුනේ කම්පිස්ස භික්ඛුනා තීන ගායත යමක් නිසා උපත වේද එද ඕහට නැත් යම් භවයක් නිසා භවපත්‍යා ජාති යම් භවයක් නිසා උපතක් ගැන කතා කරන්න පුළුවන් ඒ භවය පවා ඔහුට නැත් අධ්‍යාන මානකින් ජීවිතති නූපදනේ කෙසේනම් දිරන්නේද අර ඒවයි සත්‍ය සම්බන්ධතාව නිසා ඒක වෙන්නේ නූපදනේ මේ උපත මෙතෙන්දී අපට මතක් කරගන්න පුළුවන් තවදුරටත් මේ කාරණය පැහැදිලි කර ගැනීම සඳහා අපි කලින් අවස්ථාවක සඳහන් කළ ගතක් පිළිබඳ උපමාවක් ජාති ජරා මරණ ආදී සංකල්ප සාපේක්ෂක බව එකිනෙකට සාපේක්ෂක බව තේරුම් ගැනීමට අපි එක්තරා උපමාවක් ඒක සූත්‍රවල තිබෙන පාක් මේ මේ දැන් ඉදිරියට ගත්තා ඒ කියන්නේ ඔන්න දැන් යම් කිසි ගසක් තිබෙනවා ඒ ගසේ දලුත් කොළත් මලුත් ගෙඩිත් දරත් විකුණන විකුණන්න පුළුවන් විකුණලා යමක් ජීවිකාවක් කරන්න පුළුවන් අන්න ඒ ඒ විදිහට ඒ ඒ දළු විකුණා ජීවත් වෙන මිනිසෙකුත් කොළ විකුණා ඒ ගතේම දළු විකුණා ජීවත් වෙන මිනිසෙකුත් කොළ විකුණා ජීවත් වෙන මිනිසෙකුත් මල් විකුණා ජීවත් වෙන මිනිසෙකුත් ගෙඩි විකුණා ජීවත් වෙන මිනිසෙකුත් දව විකුණා ජීවත් වෙන මිනිසෙකුත් පෙළගස් වෙලා ඒ අයගෙන් ඒ ගසේ වැඩිීමේ යම් කිසි අවස්ථාවකදී ඒ ගස පෙන්වලා ඇහුවොත් මේකට ලාභ මෝරලාද කියලා ඒ පස් දෙනා දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන් ඒ එක් එක්කෙනාගේ උපාදානිය අනුව ඊයව ඒ ගත දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් වෙන වෙනස් නිසායි දැන් අපි නිදර්ශනයක් ඇටියට ගත්තොත් දැන් මොන දලු විකුණා ජීවත් වෙන මිනිහා ඒ දලු කොළ බවට හැරෙනකොට ගහ ගහේ කොළ මෝරනකොට කියන්නේ මේක මෝරල වැඩි කියලා ඒ ඊළඟට අර කොළ හැදිලා මල් පිපෙන කාලෙට ඒකනත් කියන්න පුළුවනි කොළරිකුම ජීවත් වෙන පුද්ගලයා කියන්න පුළුවන් සමහර විට මේ ගහමෝරල වැඩි කියලා. මල් විකුණලා ජීවත් වෙන පුද්ගලයා ඒක දෙදි දවට හරනකොට මේ ගහ මෝරල වැඩි කියලා. ඔන්න ඒ විදිහට අනිත් අයano කල්පනා කරලා තීරණ ගන්න පුළුවන්. මේ සංකල්ප ඒ ඒ පුද්ගලයා ගන්න උපාදානිය අල්ලා ගන්න දේ අනුව වෙනස් වෙනවා. මේවායි සාපේක්ෂක බවක් බවක් තිබෙනවා. අන්න ඒ නිසා තමයි දැන් එතකොට මේ මුනිවරයා අර අල්ලගෙන සිටි හැම එකක්ම ඇතෑරියා. සම්පූර්ණ උපාදානයන් ඇතෑරියා. මන්විතයන් ඇතෑරියා. අන්න ඒක නිසා තමයි අර අඥානමානෝ කිං ජීසති. ඒතරත්තට භවයක් ඒ මුනිවරයාට භවයක් නෑ. භවය නැති නිසාම ජාතියක් නෑ. ජාතිය නැති නිසාම දිරීමක් නෑ. දිරීම පිළිබඳ සංකල්පය දැනෙන. ඒක ඊටාත්ම ප්‍රකට කාරණයක් මේ ජරා කියන වචනේ වැඩිමක් දිරීමක් කියන දෙකම තිබෙනවා. මේක යම් කිසි සීමාවක් කියලා අපි මේ වැඩිම වැඩිම ඉවර වෙලා ඊළඟට දිරන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඒ සීමාව අප අපම අපගේ උපාදානය අනුව අප ඒ දිහා බලන දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා. ඒකයි අපි මේ උපමාවකින් පෙන්වන්න කලේ. එතකොට ඊළඟට කියනවා අජායමානෝ කිං ජීසති අජීයමානෝ කිං නීසති එතකොට ජරාවක් නැත්නම් ජරාව කියලා කියන්නේ මරණයට ලං වීමක්, පියායමක්. එතකොට ජරාවක් නැත්නම් මරණයකුත් නේද? මරණයක් නැති බව අපට අර කලින් අවස්ථාවක උද්දృత වශයෙන් දැක්වූ අදිමුත් පෙරදාතාවලින් තේනේ ගියා. අර අදිමුත් තෙරුන් වහන්සේ අර පල්ලුරුම ඒකතු වෙලා මරන්න සූදානම් වෙනකොට උන්වහන්සේ ප්‍රකාශ කළේ නමේ හෝති අහෝසින්ති භවිසන්ති මොහෝති මේ සංඛාරා විභවිසන්ති සත්‍යකාතරි දේවනා මට හිතෙන්නේ නෑ මම ඉස්සර හිටියා කියලා මට හිතෙන්නේ නෑ අනාගතේ ඉන්නවා කියලා සංස්කාරයන් පමණක් නැති වෙනවා ඉතින් මොකද මෙතන බලපෙන්න තියෙන්නේ ඔන්න විදිහට ප්‍රකාශ කළේ අන්නර කාරණේ නිසා දැන් දිරියමක් නැහැ මේ තමන් ඔක්කොම උපාදානය නැතහැරලා නිසා ඒක නිසාම මරණයක් නැහැ අනියමානෝ තුපුප්පිස්සති මේ මරණය නිසා මේ කුප්ප කියලා මෙතන කුප්පේති කියලා කියන්නේ කෝප්‍ය වීම කුපිත මෙතන මේ අර කෝප වීම නෙවෙයි මෙතන හැංගෙන්නේ සසල වීම චංචල වීම කියන අදහසයි යමක් අල්ලගෙන ඉන්නවා නම් එතෙන් තල්ලු කරලා දානකොට ඇති වෙන ඒ එක්තරා විදිහක අර කම්පනයක් එතන ඕන කොටිම කම්පනයක් කියලා ගන්නත් පුළුවන් එතකොට අමීයමානු කිංකුප්පේසති දැන් නිවනට යෙදෙන වචනයක් අපි කලින් සඳහන් කළා අපුත්තා චේතෝ විමුක්තිය ලෝකයේ අධිකාක් අනිත් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි. කුප්ප කියලා කියන්නේ කෝපයයි. සංචල වෙනවා. මරණ ඉදිරියේ සතල වෙනවා. මරණය මරණ වේදනාව ඉදිරියේ සතල වෙනවා. නිවන පමණක් අකුප්පා චේතෝ විමුක්තිය. එතකොට අන්නේ අකුත් මේ මේ රහතන් වහන්සේ මේ මුනිවරයා මේ ශාන්ත වූ මුනිවරයා අනාසනම් චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය යන්නේ හැඳින්වෙන ඒ ආශ්‍රයන්ගේ ගලාවීමක් නැති අරහත්ඵල සමාධියේ අරහත්ඵල ප්‍රඥාවේ පිහිටි ඒ ශාන්ත මුනිවරයා මරණ ඉදිරියේ කම්පණය කම්පණයකටපත් වෙන්නේ සසල වීමක් නැහැ. සිත පිළිබඳව සසල වීමක් නැහැ. ඒ නිසා තමයි රාජිමුත්ත තෙරුන් වහන්සේත් අර විදියට අර පල්වරුන්ට නිර්භයව ප්‍රකාශ කළේ. අන්‍යමානං කිං කුප්පිස්සති. අහුත්තමානෝ කිස්ස පිහස්සති. එහෙම කෝපය වෙන්නේ නැත්නම් සසල වීමක් සැපින්මක් නැත්නම් ඒ නිසාම පිහා කියලා කියන්නේ ආසාව වන් කිසි දේවල්කට ආසා කිරීම. මේ විශේෂයෙන් මෙතන ඉදලා තියෙන්නේ අර මරණය නිසාම કૃષ્ණාව ක්ෂය නොකළ පුද්ගලයා තුළ යම් කිසි ආසාවක් ඇති වෙනවා. ඒ ආසාවට මේ ඊට උදාපකට කාරණයක්. ඒ ආසාවට පිළිතුරු වශයෙන් තමයි කර්මානුකූලව යම් කිසි භවයකට ඒක නැත්තා එළඹෙන්නේ. එතකොට මේ ආසාව නෑ මේ මුනිවරයා තුළ. මොකක් නිසාද? අර කුපිත වීම අර එින් චංචල වීමක් නැති නිසාම. තවත් බලාපොරොත්තු නැහැ. ඉස්තාවන් බලාපොරොත්තු ඉච්ඡාවන් කිසිවක් නැහැ. ආසාවක් නැහැ. අකුත්තමානෝ කිස්ස පිහිස්සති. අර චංචල වීමක් නැති නිසාම කුමකට නම් ආසා කරන්නේ? මෙයින් අපිට පේනවා එතකොට අර ජාති ජරා මරණ ආදී සංකල්පම සියල්ලම අර්ථ ශූන්‍ය වෙනවා මේ මුනිවරයාට. ඒ නිසාමයි ඒ උන්වහන්සේ ශාන්ත වන්නේ. අර මන්විතයන් සියල්ලම ඉක්ම වීම නිසා. එතකොට මේ මෙයින් අපට පෙනී යනවා මේ නිවන අජරාමර තත්ත්වයක් මෙලොවින් ප්‍රත්‍යක්ෂ කරගත හැකි අජරාමර තත්ත්වයක් හැටියට හඳුන්වන්නේ මක්නිසාද කියන එක මේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙලොව වශයෙන් ඒ ජරාවත් මරණයත් දැනගෙන මොනිවරයා මහේසාද භව නිරෝධී මෙලවදීම ප්‍රත්‍යක්ෂ කළ නිසා. මේක මහා පුදුම කාරණයක්. භව නිරෝධය ඒ නිර්වාණ ඒ ඵල සමාපත්තියේදී භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ නිසාම භවය නිසා ප්‍රතිසංස්ථා ධර්මයේ දක්වපු එතකොට භවය භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේමක් නිසාද තණ්හාව ක්ෂය කළා ඊළඟ උපාදානය නැහැ ඒක නිසා අයිති භවය නැහැ භවය නැති නිසාම භව ජාති ජරා මරණ ඒකම අර සූප පරිජේදේ සියල්ලම නැහැ. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සංකල්ප සියල්ලක්ම පැවැත්ම පිළිබඳ මානය අස්මි මානය පදනම් කරගත් අස්මි මානය පදනම් කරගත් සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස සමූහයක ප්‍රතිඵලයි ඒයින් පිටම විපර්යාස ගොඩක්. සිතින්ම මවාගත්තු සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි පල්ලාස වශයෙන් ඒ ඇති කරගත්තු සංකල්ප ගොඩක් මෙතන තියෙනවා. ජාති ජරා මරණ, ශෝක පරිදේ, දුක්ඛ දෝමන, සුපායාස ආදී මේ දුක් කඳ සම්පූර්ණයෙන්ම මේ දුක්ඛ කන්දය ඒ විදිහට සිතින්ම මවාගත්තු එක. මෙතෙන්දී අපි තවදුරටත් මේ කාරණය පැහැදිලි කර ගැනීමට අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ වරපටයක කඹයක උපමාව ගැන සිතුවේදල බලමු. අපි සඳහන් කළා එකම පැත්තකට කරකැවීමෙන් තිබෙන වැල්පටවල් කීපයක්, එහෙම නැත්නම් ලණුපටවල් කීපයක් වරපටක් හෝ කඹයක් බවට පත්වන්නේ කවුරු හරි මැදින් අල්ලගත්තු අවස්ථාවේදී. ඒකේක ඔය කරකැවි කරකැවි තිබෙනවා ගැට වැටීමක් දඟ වැටීමක් නිකුත් නැහැ. මැදින් කවුරු හරි අල්ලගත්තු ඇතිය ඔන්න පටන් ගන්නවා දඟලීම් දඟලීම් ගොඩක් ගැට වැටෙන්නත් පටන් ගන්නවා. ඔන්න ඒ උපාදානෙ නිසා මැදින් අල්ලා ගැනීම නිසා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ භවය පිළිබඳව තිබෙන්නේ. උපාදානය නිසා අර ලෝකයේ තිබෙන අනිත්‍යතා අනිත්‍යතාව වශයෙන් ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් මේ වෙනස් වෙන දේ ඊටමක අනිත්‍යක විදිහටයි වෙනස් වෙන්නේ. මේ අනිත්‍යතාව අනිත්‍යකයි. අනිත්‍යක කියලා අපි වචනේ යොදන්නේ මේකෙන් කාටවත් පීඩාවක් නෑ. මේක ලෝක ස්වභාවය. සත්‍යත ධර්මතාව. ඒකට මේකෙන් පීඩාවක් වන්නේ අන්න අල්ලදීන් අල්ලගත්තු හැටි. අර කඳුවේ ගැට වැටෙන්න ඕනේ දඟු වැටෙන්න පටන් ගත්තා වගේ. මේ දඟලීම් දඟලීම් සියල්ලම භවය පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් භව සංස්කාර හැටියට සලකන්නේ ඒවත්. මේ සංස්කාර ගොඩක් පටන් ගන්න එතනම අවිද්‍යාවනේ සංස්කාරෝ කියනවා කියලා කියන ඒ අදහසත් අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කඹේ මේ අල්ලා ගැනීම පිළිබඳව කල්පනා කරනකොට තවත් සංසියක් මෙතන තියෙනවා. මේ යදින් අල්ලා ගැනීම නිසා දෙකමක් ඇති වෙනවා. මේක මොකද මෙතන තියෙන එක්තරා උපතෝපතික තත්ත්වයක්. සිත සිත යොදනකොට මේක හොඳට පැහැදිලි වෙන්නේ. දෙකනක් සහ මැදක් කියන අදහස පැන නගින්නේ අර මැදින් අල්ලා ගැනීම එයම් තනකින් අල්ලා ගැනීම නිසා. එතකොට අල්ලා ගැනීම නිසා දෙකනක් තියෙනවා මේ ධර්මයේ. ඒ වගේම දෙයක් බවටපත් වීම නිසාන අන්තයක් බවටපත් වෙනවා. දැන් මඤ්ඤණා ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කළා. යේන යේනෙහි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤථාදී ගාථාවෙන් මේ මඤ්ඤණා පිළිබඳ මහා පුදුම විදිය උපතෝගෝටික තත්ත්වයක් තමයි මඤ්ඤණා නිසාම දෙයක් දිහිවන බව. මඤ්ඤණා කිරීම නිසා යම්කිසි දෙයක් දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ දෙයක් බවට පත් වීම සමගම අන්‍යතාවයට පත් වෙනවා. යනේ යනේ මඤ්ඤාන්ති තතෝ තම් හෝති අඤ්ඤතා. දෙයක් එතකොට මේ මෙතන තියෙන මහා භයානක මහා පුදුම විදිය උපතෝගෝටික ප්‍රශ්නයක්. එක තැනකින් අල්ලා ගැනීම නිසා දුකක් ඇති වෙනවා. ඒ වගේම දෙයක් බවට පත් වුණ හැටි ඒක අන්දයක් බවට පත් වෙන පටන් ගන්නවා. අනිත්‍යතා ධර්මයට යට වෙනවා. මෙතන තියෙන මේ මෙන්න මේ මේ ධර්මතාව පෙන්වීම කරන සූත්‍ර දේශනා ප්‍රතිකුත් අපිට මේ සූත්‍ර පිටකේ හමු වෙනවා. ඒවා සමහර විට පැහැදිලිව විග්‍රහ කෙරෙලා නැතුව පමණයි කියන්න තියෙන්නේ. මේ මේ දෙකනක් සහ මැද කියන අදහස සමහර විට ඉදලා කියනවා උඩ යට කරස කියලා. උඩ යට කරස උද්දන් අදෝ තිරියන් මැජ්ජේ උඩ යට මැද කියන අදහස. තවත් සමහර විට ඉදලා තියෙනවා පෙර පසු මැද කියලා. ඔය පුරේ පච්චා මජ්ජා. ඔය විදිහට බොහෝ විට මේ ජඹුරු සූත්‍ර දේශනාවල නිවන පිළිබඳව ප්‍රකාශ වෙන යම් යම් අදහස් ඇති ඒ සූත්‍ර දේශනාවල ඉදිරියට තියෙනවා. අපි ඒකට හොඳ නිදසුනක් හැටියට සුත්තනිපාතේ පාරායන වගේ මෙත්තගු මානව පුච්ඡාවේන ගාථා බුදුලයක් ඉස්සරහට ගනිමු. යම් කිංචි සම්පජානාති උද්ධං අධෝ පිරියං ചാපි මැජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනංච අනුජ්ජ විඥානං භවේ නතිත්‍ති එවං විහාරී සතෝ අපමත්තෝ භික්ඛු චරං හිත්වා මමයිතානි ජාති ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පදහිය දුක්ඛං යම්කින්චි සම්පජානාති උද්ධං අදෝති යං ചാපි මන්නේ උදත් යටත් මැද සරසත් යමක් ඇතැයි දන්නේහිද යම් තාක් දෙයක් ඇතැයි දන්නේහිද ඒකේසු නන්දිංච නිවේසනංච ඒ හැම දෙයක් පිළිබඳව නන්දි නම් වූ සතුටු වීම නිවේසනන් නම් වූ පළපදියම් වීම පනුජ්ජාතහරින්නේ විඥානං භවේන පිට්ඨේ එවිට විඥාණය භවෙහි නොරඳන්නේය ඒවං විහාරි සතු අපමත්තු දුක්ඛ චරං හිත්වා මම උත්තානි මෙසේ සතිමත්ත්වෝ අප්‍රමාදීව වාසය කරන්නා වූ භික්ෂුව මමායිතයන් නම් වූ මම මාගේ අයිතියාගත්තේ අතහැර හැසිරෙන්නේ කුතරන් හිතා මම අයිතානි ජාති ජරන් ශෝක පරිද්දවන්තෝ ඉදේව විද්‍යාපදහිය දුක්ඛං ඉදේව මේ නිදීම ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ ආදී මේ සියල්ලම තේරුම් අරගෙන අතහරින්නේ ඉන්ද්‍රිය කියන වචනේ මෙතන ඉතාමත්ම වැදගත්. මෙහිදීම මේ සියල්ල අතහරිනවා. නැවත භවයක් වෙනකන් ඉන්නේ නැති. එතකොට මෙන්න මේ අදහසම තවත් ඉදිරිය කියන ඒ අවධාරණය ඉදිරිය තියෙනවා මහා විවුහ සූත්‍රයේ අටක වර්ගයේ සුත්තමතාපේ මාත්‍රක වර්ගයේ මහා විවුහ සූත්‍රයේ තිබෙනවා චුතූතපාතෝ ඉදයස්සනත්ති රහතන් වහන්සේ පිළිබඳව වෙනවා රහතන් වහන්සේට මෙහිදීම මෙලොවම චුතෝපපාතයක් නැහැ. චුතියක් උත්පත්තියක් නැහැ. ඒ සංකල්ප අර්ථ ශූන්‍යයි. එතකොට මේ ධාතම මේ දෙවෙනි ධාතාවේ දීලා තිබෙන වැදගත් වචනයක් තමයි මේ නිවේසනං කියන එක. නන්දින්ච නිවේසනං කියලා මෙතන අපි සඳහන් කළා. මේ නිවේසනං කියලා කියන්නේ තලපදියම් නෙවෙයි විඥානයේ තිබෙන එක්තරා ස්වභාවයක් තලපදියම් වෙන ස්වභාවයක්. ඒ නිසා තමයි සමහර තැන්වල තියෙනවා රූප ධාතු විඥානත් ඕකෝ. රූප ධාතු රූප වේදනා ආදී එක එකක් අරගෙන කියනවා රූප ධාතුව විඥානයේ gederai. විඥානයේ ප්‍රවණස්ථානය. මේ ඕක නිකේත නියතන කියන පද සමානාර්ථවත්. gedara නියත කියන අදහසක්. ඒවා නිතර මේ දිලා තිබෙන විඥානය විඥානයේ තිබෙන උත්තර තලපදියම් වන ස්වභාවයක්, ගෙවදින ස්වභාවයක්, පදිංචි වෙන ස්වභාවයක්. එතකොට අන්නේ පදිංචි නොවන ස්වභාවය ඇති විඥානය තමයි අනිදස්සන විඥානය. විඥානයේ තලපදියම් වන ස්වභාවය අපහැරියාම එතෙන් දිතිදෙන්නේ අනිදස්සන විඥානයක්. ඊළඟට අපි තවත් කාර්යයක් මේ මඤ්ඤස්තව ආදී මේ ඡේදයෙන් අතු කරගන්න පුළුවනි. මෙතන අපි මෙතන කියවුණා මේ මඤ්ඤනා ධාරාවන් ගලායීමක් ගැන. යම් තැනක සිටියේද සිටියේ විට යම් මඤ්ඤනා ධාරාව ගලානොයිද්ද කියලා මේ පටන් ගන්න මේ ඡේදය. මේ මේ මඤ්ඤනා ධාරාවන් ගලායීම පිළිබඳ අදහස අපිට කිට්ටු කරන්න පුළුවනි අත්ත වශයෙන්ම බොහෝ විට තේරුම් කරන්නේ ආසවා කියන වචනේ. මේ ආසවා කියන එක්කකට වචනයක් ආශ්‍රවයන්, ඕඝයන් වශයෙන් දක්වනවා. කාම භව දික්ටි අවිජ්ජා කියලා මේ ධර්ම හතර මේ මේ කියන්නේ සාංශාරික පුරුදු ප්‍රවාහ හතරක්. මේ සත්‍යාගේ සිත් තුළට ගලාගෙන ඉන්න, නිරන්තරව ගලාගෙන ඉන්න සාංශාරික පුරුදු ප්‍රවාහ හතර කාම භව දිට්ඨි අවිජ්ජා මේවා ආශ්‍රව වශයෙන් දක්වනවා ඕග ඕග කියලා කියන්නේ සඳපතුරු එතකොට මේ අර යම් කෙනෙක් සිටියේ කියලා කිව්වේ ඒ සඳපතුරු ගලාගෙන ආවහම ඒ ගලාගෙන එන මනුස්සවා ආදී වලින් පීඩාවක් නැති තැනයි ඒ නිසාම තමයි නිවනට දීපං කියලා යොදලා තියෙන්නේ. නිවනට දීපං කියලා යොදලා තියෙන නිවන පිළිබඳ පර්යායපද අතර දීපං කියලා වචනේ තිබෙන නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවනි මේක මේ ලෝකයේ යම් කිසි තැනක තිබෙන තැනක් කියලා. ඒත් වශයෙන් මේ විදිහේ සංකල්පනාවකට තමයි නිබ්බානයේ තේරීමේදී ඇතම් කෙනෙක් බර වෙන්නේ. නමුත් මේ දීප නිවනට දිවයිනක් කියලා කිව්වේ මක්නිසාද කියන එක ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන සූත්‍රයක් තමයි පාරායන වග්ගයේම එන කප්ප මානව උච්චාව කප්ප කියන බ්‍රාහ්මණ මානව කියා බුදු පියාණන් වහන්සේගෙන් අසු ප්‍රශ්නය මොකද්ද මජ්ජේ සරස්මින් පිටතං ලෝකේ ජාතේ මහභයි ජරාමච්චු පරියතානං දීපං පබ්‍රූහි මාරිස පංචමී දීපං අක්ඛායි යතරිබං නාපරං සියා මජ්ජේ සරස්මින් පිටතං ඕගේ ජාතේ මහභයි මහත් භයානක වූ සඳවතුරු ගලාගෙන එන කල්හි ජරා මරණයට කැපව විලවද සිටින සත්වයාට දිවිනක් යන්නේ නිදුකාණී පංචමේ දීපං අක්ඛායි යතිදං නාපරංසිය ඔබ මට මේ දුක් කඳනකට ඇති නොවන පරිදි දිවිනක් කියන්නේ නැනව කියලා විදිහට ඉල්ලා සිටිය බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේට දීම දුන්න පිළිතුරු පිළිතුර මොකද්ද අකිංචනං අනාදානං ඒකං දීපං අනාපරං නිබ්බාන මිතිනං භූමි ජරාමච්චු පරික්ඛණ අකිංචනං අනාදානං ඒකං දීපං අනාපරං අකිංචනං කියලා කියන්නේ කිසිවක් අයත් නැති බව අනාදානං කියන්නේ කිසිවක් අල්ලාගත්තේ නැති බව මේ පද දෙකෙන් මේ නිබන හඳුන්වන්නේ එතකොට බුදු පියාණන් වහන්සේ කිසිවක් අල්ලාගත්තේ නැති බවත් කිසිවක් අයත් නැති බවත් කිසිවක් අල්ලාගත්තේ නැති බවත් සංහාව ක්ෂේවීමක් ඉපාදානෙ ක්ෂේවීමක් කියන මෙතනම මේ පදවිකේම තමයි මම නිවන කියලා කියන්නේ. ඒකම් දීපං මනාපර. වෙන නිවන වෙන දීවන තුනනම් බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා. එතකොට මෙතන ගැඹුරු අර්ථයක් බවයි මේ දීප කියන වචනේ පෙන්වන්නේ. අපින්චන අනාදාන තත්වයම තත්වය නියමයි දිවයින අනාතරං මේකක් නොවේ නිබ්බාන මිති නම් භූමි මම ඊට නිබ්බාන කියලා කියනවා නිබ්බාන කියලා වචන යොදන්නේ මම ඔය කියපු වචන දෙකට අකින්චන අනාදාන තත්වයේ තමයි නිබ්බාන මිති නම් භූමි ඒ තත්වයට මම නිවනයි කියන්නේ ජරා මච්චු පරික්ඛා ඒ තත්වයේ කිබඳු එකක්ද ජරාවත් මරණයත් ක්ෂය කරන ස්වභාවය ඇති දෙයක් ජරා මච්චු පරික්ඛය. එතකොට මේ අවස්ථාවේදීම අපට දැන් ඉතින් සෑහෙන ප්‍රමාණව මේ ඒකට පසුබිම සූදානම් වුණු නිසා අපි ධාතු විභංග සූත්‍රයේ තවත් කොටසක් තිබුණා ඉදිරියට ගන්න පුළුවනි මේ එක්තරා විදියක විතර මේ නිබ්බාන ගැන සාකච්ඡා කිරීමේදී ඉදිරිපත් කරන උදාන පාළියේ පාටලි ගාමී ගාමියාවක් කියන කෙටි සූත්‍රයක්. ඒ ඒ සූත්‍රය තේරුම් ගැනීම පහසුයි මේ දැනට අපි මේ කළ විග්‍රහය අනුව. ඒක නිසායි මේ අවස්ථාවේ ඒක ඉදිරිපත් කරන්නේ. අත්තිදික්කවේ අජාතං අභූතං අකතං අසංකතං මොචිතං දික්කවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංකතං නේද ජාතස භූතස කතස සංකතස නිස්සරණං පඤ්ඤායිත යස්මාච කෝ දික්කවේ අත්ථි අජාතං අභූතං අතතං අසංකතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං සංඥායති මෙතන කියන්නේ මහණෙනි අත්ථිදික්කේ අජාතං අභූතං අතතං අසංකතං නූපන් හටනෝගත් මොකල සකස් මොකල සත්‍යයක් ඇත අත්ථිදික්කේ අජාතං අභූතං අතතං අසංකතං මේ එක එකක්ම නිවනට නම් නංචේතං වික්කවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංකතං නේද ජාතස භූතස කතස සංකතස නිස්සරණං පඤ්ඤායිත යම් හේකින් මේ කියපු අජාත අභූත අකත අසංකත තත්ත්වයක් නැති වුණේ නම් නේද ඔන්න තියෙනවා මෙතනත් ඉඳ කියන වචනේ නිහිදීම නේද ජාතස භූතස කතස සංකතස නිස්සරණං පඤ්ඤායිත මේ ලෝකයේදී මෙහිදීම මෙහි මේ ජාත හටගත් උපන් හටගත් කළ සකස් කළ දෙයෙහි නිස්සරණය ඒවා ඒ ඒ දෙයි නික්මීමක් දක්නා නොපන්නායක ඒ ඒ නික්මීමක් දක්වා ලිය නොහැක යස්මාති කෝ එක අවධාරණය කළාට යස්මාති කෝ වික්‍රය අත්‍ය අජාතං අදූතං අකතං අසංකතං තස්මා ජාතක භූතක තපස්සංකතස්ස නිස්සලං පඤ්ඤාති යම් හේකින් ඒ අජාත භූතකට සංකල්පත්වයේ කිදේද එනිසාම අර ජාත භූතකට සංකල්පත්වයේ නික්මීමක් ඇත මේ සූත්‍රයේ මේ සූත්‍රයේ අදහස අර රහතන් වහන්සේ මේ අජාත අභූත අපත අසංකත කියන වචනින් තුනු කරන්නේ රහතන් වහන්සේගේ සිත ජාති භව සංස්කාර ආදීන් ඒ විමුක්ත වීමයි ඒ රහතන් වහන්සේගේ ඒ ජාති නිරෝධය භව නිරෝධය සංස්කාර නිරෝධය ප්‍රකාශ කරන වචනයි මේ අදාතං අභූතං අපතං ආදී වශයෙන් මේ මෙතන දක්වලා තිබෙන්නේ. එතකොට මේ හැම එකක්ම මේ සිතේ ඇති වෙන එක්තරා තත්ත්වයක් හැටියටයි. එතන ගති යුත්තේ. අති මේ නමුත් මෙතන මේ අටුවාවේ පවා ධර්මපාල ස්වාමීන් වහන්සේ තෝරන්නේ මේ සූත්‍රයේ ඒ අවධාරණය කළ යුතු අවශ්‍යම අවධාරණය කළ යුතු ඉදේව කියන වචනය. ඉද කියන වචනය තැකීමක් නැතිවයි. අකස්ස භූතංස කතස්ස නිසා මෙහිදීම මේ කියාපු ජාත භූත tattve නිස්සරණයක් ඇතිවීම ඇත්ත වශයෙන්ම අවධාරණය කළ යුතු කාරණයක්. මක්නිසාද එතෙක් ලෝකයා සිතා සිටි මේ ජරා මරණ ආදීන් මිදෙන්න පුළුවන් වන්නේ මේ නියගියාට පස්සේ ඒ අමෘතය ගැන අතීත දෙවියන් ගෙන් ලබාගත් දේ අතීත දෙයක් හැටියට වගේ එහෙම කල්පනා කරන්න පටන් ගත්තේ මේ ජරා මරණ ආදී නිදීම කරන්න පුළුවන් වන්නේ මේ මෙතනින් මිය ගිහිල්ලා යන තැනකදී කියන එක. එතකොට මෙලොවම මෙලොවදීම දුක් දැනීමේදීම මේ ජරා මරණ ආදී ජාත භූත tattවෙන් නිදීමක් තිබෙනවා කියන කාරණේ අවශ්‍යම අවධාරණය කළ යුතු දෙයක්. කළ යුතු දෙයක්. අන්න ඒක නිසා තමයි මෙතන මේ අත්තිවික්කේ වදාතන් අභූතං ආදී වශයෙන් දක්වලා තිබෙනවා. නමුත් මේ ඉදු කියන වචනේ අවධාරණය කරන විනෝත සාමාන්‍යයෙන් මේ නිර්වාණය ගැන සාකච්ඡා කරන බොහෝ දෙනා අත්ති කියන වචනේ අවධාරණය කරගෙන නිවන පරමාර්ථ වශයෙන් තිබෙන දෙයක් තුසන් වෙනවම තිබෙන දෙයක් හැටියට දක්වන්න උත්සාහ කරනවා. නමුත් මේ මේ මේ ධාතු විභංග සූත්‍රය අපි මේ පෙන්වන කළ මඤ්ඤණා පිළිබඳ ඡේදයෙන් පැහැදිලි වෙනවා. ඒවා ගැඹුරින් ගත යුතු අර්ථවත් වචන කීපයක් මෙතන තිබෙන්නේ. අජාතං අභූතං අකතං අසංකතං. මේ සිතින්ම මවාගත්තු භවයක් භවයක සිතින් ඇති කරගත්තු විපර්යාස ගොඩක් මෙතන තිබෙනවා. ඒකට ඒවා නැති කළ යුත්තේ මේ සිතේදීමයි. මේ සිතෙන්මයි. ඒ බයයි මෙතන කියවුනේ. එතකොට ඒ වගේම මේ මේ ධාතු බංග සූත්‍රය දැන් අපි ආයෙත් ධාතු බංග සූත්‍රයේ තවත් අංශයකට හිත යොමු කරමු මේ ධාතු බංග සූත්‍රය අද කෙලවරිනුයි අපි මේ විග්‍රහය පටන් ගත්තේ මහනිසාද මඤ්ඤණා ගැන බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රකාශ කරන පාඩය වැදගත් නිසායි නමුත් මේ සූත්‍රයේදී බුක්කසාති ස්වාමීන් වහන්සේට අත් වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මඤ්ඤණාවන්ගෙන් සිත මුදා ගැනීම එක්තරා ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. චතහතුරු ආයන් භික්ඛු පුරිසෝ කියලා මාන මේ මේ පුරුෂයා කියන කෙනෙක් කෙනා ධාතුන් හතකින් සමන්විත කෙනෙක් කියලයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව ආරම්භන්නේ. එතකොට මේ සත්‍ය සංකල්පය මේ සත්‍යයා කියලා කියන්නේ මේ අනිත්‍යයටත් වඩා ඇත්ත වශයෙන්ම පිටින තනත්තා හැටියට වගේ මේ ලෝකයා හිතන්නේ. එතකොට මේ සත්‍ය සංකල්පය දිඳීමට බුදු පියාණන් වහන්සේ මේ ධාතු බංග සූත්‍රයේ මේ පුපුසත් ස්වාමීන් වහන්සේට කළ දේශනාවේදී කළේ මොකද්ද? මේ පුරුෂයා කියන කෙනා ධාතු හයකින් සමන්විත හැටියට මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන මේ ධාතු හයෙන් සමන්විත කෙනෙක් හැටියට අරගෙන ඒ එක් ධාතුවෙන් සිත නිපිදා විරාග වශයෙන් නැත් කර ගැනීමේ ක්‍රමය ඉතාමත්ම සරලවමින් මේ සූත්‍රයේ දක්වලා තිබෙනවා. අපි මේ දේශනා මාලාව ආරම්භයේදී ප්‍රකාශ කළා මේ ධර්මයේ ගැඹුරු දැකිය හැකි නිර්මල වූ සරලත්වය තුලින් කියලා. සංකීර්ණත්වය තුලින් නෙවෙයි ඇත්ත වශයෙන්ම මේ සූත්‍රයේ තිබෙන්නේ එබඳු මේ සරල ස්වરૂපයක්. පසු කාලයක බෞද්ධ දාර්ශනිකයන් එක්තරා කාල්පනික පරමාණුවාදයක් ඔස්සේ යමින් සංකීර්ණ බවට පත් කරගත්තු ධාතු කර්මස්ථානය මේ ධාතු බංග සූත්‍රයේ දක්වන ඉතාමත්ම සරලාන්තමයි. මේ ප්‍රත්‍යක්ෂයකට කෙනෙකුට කෙනින්ම ප්‍රත්‍යක්ෂයට ලං කරගතු නැති ඇති අන්තමි. විදසුණක් වශයෙන් ගතොත් දැන් පටිහි ධාතුව ගැන විස්තර කරද්දී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ආධ්‍යාත්මික පටිහි ධාතුව පිළිබඳව නිදසුන් හැටියට දෙන්නේ මේ කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි මේ ශරීරයේ ඒ උපාදින්න වූ කෙස්ලම් නියදත් ආදී කොටස්. බාහිර පටවි ධාතුවට 아무ත නිදසුන් අවශ්‍ය නැති නිසා ඒවා දීලවත් නැහැ. ඒකෙන් පිට හිතා ගන්න පුළුවන්. 아무ත පරමාණුවාදයක් ඔස්සේ ගිහිල්ලා නැහැ. නමුත් එක්තරා විශේෂ වැදගත් මූල ධර්මයක් බුදු පියාණන් වහන්සේ මතු කළ දෙනවා. යාචේව කෝපන අධ්‍යාත්මිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේසා සංමේතං මම නේසෝ හමස්මි නේසෝ අත්තාති යෝමේතං වථා භූතං සම්මප්පඤ්ඤාය දත්තප්පං ඒරණේකන් යථාභූතං සම්මප්පඤ්ඤාය විස්වා පඨවි ධාතුවා චිත්තං විරාජේති පඨවි ධාතුවා නිබ්බින්දති පඨවි ධාතුවා චිත්තං විරාජේති මේ පාඨයේ තේරුම යාචේ පෝතන අධ්‍යාත්මිකව පඨවි ධාතු යාද බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේවේස යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද යම් බාහිර පඨවි ධාතුවක් වේද මේ දෙකම හුදු පඨවි ධාතුව නැයි තන් නේතන් නම් නේසෝ නමස් නමේසෝ අත්තාති යෝනෝතං වථාදුතං සම්මත්තං ආය දැක්කපා මේ මගේ මේ මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මේ නෙවෙයි යනුවෙන් එය යථා භූත වශයෙන් සත්‍යෝ පරිදි සම්‍යක් ප්‍රඥාවේ මනානුවණි දත්තබ්බං දතියුත්තේ සියෝනේතං යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා මෙසේ යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැක පඨවි ධාතුය නිබ්බෙන්දති පඨවි ධාතුය චිත්තං විරාජේ විරාජේති පඨවි ධාතුව පිළිබඳව කලකිරෙයි පඨවි ධාතුවෙන් සිත මෑත් කරගන්නේ විරාග වශයෙන් සිත මෑත් කරගන්නේ එතකොට මෙන්න මේ මූල ධර්මයයි මෙතන ඊටාත්ම වැදගත් වන්නේ මේ සූත්‍රයේ අර පරමාණුවාදයක් නෙවෙයි. මේ සංසාර වටය කියලා කියන අපි කලින් සඳහන් කළ අර වියසුලිය නතර කිරීමේ රහස තමයි මේ අධ්‍යාත්මික බාහිර ભેදය බිඳදීම. මේ අධ්‍යාත්මික බාහිර ભેදය උඩයි මේ සංසාර වියසුලිය ක්‍රියා කරන්නේ. දැන් වියසුලියක ඇත්ත වශයෙන් අතුලටත් පිටටත් තියෙන වතුරම. නමුත් මෙතන මහා ජවයක් මහා ක්‍රියාකාරීත්වය පිටර්යාස ගොඩක් තිබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා පිළිබඳව මේ අපේ ශරීරයේ තිබෙන පඨවි ධාතුව, බාහිර තිබෙන පඨවි ධාතුව. නමුත් මේ දෙකේ අතර මහා පරතරයක් තිබෙනවා බාහිර සාමාන්‍ය පුද්ගලයාට තේරෙනවා. ඒ මක්නිසාද මේ මේක අර විඥානයේ තිබෙන මායාත්මක ස්වરૂපය නිසායි. අපි බොහෝ වගේ සූත්‍ර අපි මේ දේශනා රාශිය කීපයක්ම කතා කළා. මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධය පෙන්වීම කිරීමේදී ඒ නාම රූප පිළිබිඹුව ගැන ප්‍රකාශ කළා. දැන් මේ අවස්ථාව තවදුරටත් තෝරන හිතා ගන්න පුළුවන්. මේ හරියට කණ්ණාඩියක් ඉදිරිපිට ගියොත් කෙනෙක් ඉදිරිපිටට ආපු කෙනෙක් ඒ Tamanගේ ඡායාව දැකලා ඒකන් මම මේ මගේ ඒසෝ අහන්නත් මේ මමයි ඒසෝ මේ යත්තා මේ මගේ ආත්මයයි කියලා කියනවා වගේ ලෝකයා අර තණ්හා මාන දෘෂ්ටි වලින් සත්‍ය වශයෙන් තණ්හා මාන දෘෂ්ටි වලින් කෙරෙන්නේ අර අධ්‍යාත්මික බාහිර ભેදය තහවුරු කිරීම. ඒ තන් මම කියලා කියනකොට මේ මගේ මේ වෙනමයි මම වෙනමයි. ඒසෝ අහන්නස්මි. මේ මම වෙමි. මේ මගේ ආත්මය හරියටම කන්නාඩියේ තිබෙන ඒ ප්‍රතිබිම්බය පිළිබිඹුව දිහා බලලා ඊට ඇලුම් කිරීම එහෙම නැත්නම් ඊට ඒ සමග ගැටීම් ආදී වශයෙන් ඇති කරගන්න ඒ පරයාතර වාසිය මෙතන හිතාගන්න තියෙනවා. ඔන්න ඔක්කොම එතකොට තියෙන මේ අධ්‍යාත්මික බාහිර ભેදිය බිඳල බිඳල බිඳලීමක් නැති නිසායි මේ සාමාන්‍ය පුද්ගලයාගේ సంతානිය. එතකොට සංයෝමාන දෘෂ්ටි වලින් ඒ අධ්‍යාත්මික බාහිර ભેදිය තව දුරටත් තහවුරු වෙනවා. ඒක ඒ බිඳදීම සඳහා තමයි මෙන්න මේ ධාතු කර්මස්ථානයේ උඩට පිළිබඳ මේ මූල ධර්මයේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙන්නේ. ඒ කාරණේ අපිට තවදුරටත් පැහැදිලි වෙනවා. ඒ පඨම ධාතුව පිළිබඳව ඒ වගේම අනිකුත් ධාතුන් පිළිබඳව අර අධ්‍යාත්මික බාහිර ભેදයේ බිඳලී බිඳලී බිඳලී හැටි බිඳලූ හැටිය ඒ සිත විමුක්ත වන බව. අකාලකුට තේර ගාථා වෙන ගාථා එක්තරා වටිනා ගාථාවකිනුත් අපට පැහැදිලි වෙනවා. සාලකුට තෙරුන් වහන්සේ ඒ අරහත්ත්වයේ පිළිබඳව තමන්ගේ ප්‍රාර්ථනා අරහත් මම කවදානම් රහත් වන්නේද කියන අදහස කවියට නැන්නේ එනංගමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කදානු කට්ඨේක තිනේ ලතාච ඛණ්ඩේීමේහං අමිතේක ධම්මේ අජ්ජත්තිකානීවච බාහිරානිච සමං සුලෙයං සදිවං කදානි. කදානු කට්ඨේක තිනේ ලතාච දී කැබලිද තනකොළද වැල්ද ඛණ්ඩේ ීමේ මේ ස්කන්ධයන්ද ආධ්‍යාත්මික ආධ්‍යාත්මික හා බාහිර වූ අතුලත හා පිටත ඇති අන්තේක ධම්මේ හැම දෙයක්ම මේ අප්‍රමාණ ධර්මයන්ට මේ හැම දෙයක්ම කවදානම් කන සමන්තුලේ යම් කදිදන් කදාමේ අධ්‍යාත්මික ආධ්‍යාත්මික බාහිර මේ හැම දෙයක්ම කවදානම් සමතට තුලණය කරන්ද සමකොට කිරා බලන්ද මේ කියන්නේ මේවා සම හැටියට ඇතුළතත් පිටත් මේ සම හැටියට පෙනෙන රහත් අවස්ථාවේදී ඒකම තමයි අපි අර අදිමුත තීරගාතාවේදී ප්‍රකාශ කළේ තින කට්ට තමන් ලෝකං යදා පඤ්ඤාය තස්සති මමත් සංසුවසං නින්ද ආදී වශයෙන් තින කට්ට තමන් ලෝකං ලෝකය තනකොළහා දීකදලියට සමාන කරා. මේ මේ ස්කන්ධ මේ සංකස්කන්ධ ලෝකයක් බාහිර මේ තමන්ගේ ශරීරය බාහිරව තිබෙන දේවලු ඒ සම හැටියට සැලකීමේ අවස්ථාවයි. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව අර විදියේ තාමත්ම සරල නිදසුන් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ඒ ඒවන් සිත මුදා ගන්න ආකාරය පෙන්වුවා වගේම ආකාශ ධාතුව ගැන ආකාශ ධාතුව ගැන දැක්වීමේදී බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මුදසුන් හැටියට ඉදිරිපත් කරන්නේ මේ කාටත් ප්‍රකට විවර ශරීරයේ විවර ස්ථාන කීපයක්. මේ කන්සි දුනාසි දුමෝසි දුරාදී ආධ්‍යාත්මික ආකාශ ධාතු දැක්වීමට දෙන නිදසුන්. ඒ නිසා ඔය භෞතික විද්‍යාඥයන් වගේ අනුගතනවලට හසු වෙන යම්කිසි සියුම් ආකාශ ධාතුවක් ගැන නෙවෙයි බුදු පියාණන් වහන්සේ. එහෙම දැක්වේ නැත්නම් ඒවා අනවශ්‍ය නිසා වෙන්න ඕන. මේ සම්මර්ෂණ විද්‍ය සඳහා ඒකට ඒව අනවශ්‍යයි. මොකද මේ සංඥාව මෙතෙන්දී අපි මතක් කරගත යුතු කාරණයක් තමයි මේ සංඥාව මිරිඟුවක්. කොයිතරම් නැතට බෙදාගෙන ගියත් රූපයත් ආකාශයත් හරියට චිත්‍රයක් පසුබිමක් වගේ එකිනෙකට සාපේක්ෂවයි. චිත්‍රයයි පසුබිමයි වගේ එකිනෙකට සාපේක්ෂවයි මේ රූපය සහ අවකාශය කියන ප්‍රඥප්ති දෙක. මේ චිත්‍රය තිබෙන්නේ මේ විඥාන රාමුව ඇතුලේ. අන්න ඒ කාරණේ අපි මේක වඩා පැහැදිලි කිරීම වශයෙන් අපට මතක් කරන්න පුළුවනි. දැන් ඒ විදර්ශනා වශයෙන් මේ ප්‍රශ්නය විසඳන්න කලින් මේ මේ විසඳීමට උත්සාහ කළ ඒ අතීත යෝගීන් මෙහෙම සමතයෙන් සමත මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳන්න විසඳීමට විසඳීමේදී ඉස්සෙල්ලාම කලේ ඒ රූපය රූප සංකල්පය යටපත් කළා. අර පළමුවේ රූප ඥානවලදී ඊළඟට අරූපයට යාමේදී ඒ රූප රූපය ඉවත් කළාට පස්සේ ඊළඟට පළමුවෙන් ආකාශය. දැන් මෙතන ඉතාමත් හොඳ පැහැදිලි නිදසුනක් තමයි දැන් කසින කසින නිමිත්ත ඉදිරියලා එතන පෙනෙන ආකාශය අරමුණු කරගෙනයි ආදාසනං අනන්ත ආදාසං අනන්තං කියලා ඒ ආදාසනං ඡාතනේ කාලේ විකඩවා ගත්තා. ඉන්න අපට පේනවා අර රූපනි රූපය ඉවත් කරාට පස්සේ එතන පෙනෙන අවකාශය. ඒක අනන්තයේ විදිහට සිහිපත් කරනවා. මේක මේ මේ සිහිපත් කිරීම නිසා අපට පේනවා මේ ආකාශයත් මේක සංකතයක්. සංකතම් කියලා කියන්නේ අபிසංකතම් අபிසංචේතිත. සිතින්ම මවාගත්තු දෙයක්. එතකොට මෙන්න මේ බුදු පියාණන් වහන්සේ නම් දැක්වේ එකම අසංඛතය නිවන. නමුත් පසු කාලීන දාර්ශනිකයන් කුල්තම ජාතිගතයට පැමිණියාද කියතොත් ආකාශයට අසංඛතයක් හැටියට හඳුන්වන්න පටන් ගත්තා. මේවා මේ සිතට තිබෙන සම්බන්ධය ගැන තැකීමක් නැතුව හේතුප්‍රත්‍ය කියන ඒවා නිකන් පිටත තිබෙන දේවල් හැටියට සැලකීමකින් වෙන්න ඕන. ආකාශය අසංකතයේ කෙරෙහිද දැන් මෙතනින් පේනවා ඒවයි සාපේක්ෂකත්වය නිරූප චිත්‍රයක් පසුබිමක් වගේ ආකා රූපයත් අවකාශයත් සාපේක්ෂිකයි මේ හැම එකක්ම ඉදිරිපත් කෙරෙන්නේ මානසිකාරයෙන් මානසිකාර සම්භවසබ්බේ ධම්මා මානසිකාරයටයි මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ අපුරි විදසුණක් හැටියට කල්පනා කළොත් දැන් කොඩි ඇලක ඉතාමත්ම කැපී පෙනෙන අංග දෙකක් තමයි ධජයයි පතාතියයි. ධජය කපල ඉවර වෙනකොට පතාතියක් කැපිලා තියෙනවා. පතාතිය කපල ඉවර වෙනකොට ධජයක් කැපිලා තියෙනවා. නමුත් මේ දෙකම කැපිලා තියෙන්නේ මානසිකාරය නිසා. මානසිකාර සම්භාව සබ්බේ ධම්මා. අර ධජයෙන් ඉවත් කරපු කැලලයි අර පතාතිය හැටියට සැලකෙන්නේ. එන්න විදිහට ওই විදිහටම තමයි අර රූපය අවකාශය. මෙවන් කෙනෙකුට සාපේක්ෂිත ධර්ම. එතකොට මෙන්න මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් අර ආකාශ ධාතුව. ආකාශ ධාතුව ගැන ඒ පසුබාලීන සංකල්ප බොහෝ විට ඒ මූලික સિદ્ધාන්තවලට මූලික ධර්මෝද්ගත වෙන මූලික સિદ્ધාන්තවලට විරුද්ධයි. අර අසංකතය ගැන පැහැදිලි අවබෝධයක් නැති වීම නිසාම වෙන්න ඕනෙම වෙන්න මේ විදිහට ව්‍යාකුලත්වයක් තැනෙන්නේ. ඊළඟට අපි මේ සූත්‍ර දේශනාවේ ගැන තවදුරටත් යමක් ප්‍රකාශ කරනවා නම් අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතු පහෙන් සිත මයත් කරගත්තට පස්සේ ඉතිරි වෙන විඥාණය ඉතාමත්ම පිරිසිදු එකක්. ඒ විඥාණයෙන් දැන් විඥානයේ සාමාන්‍ය කෘත්‍යය තමයි යමක් වෙන් කර දැන ගැනීම. මේක පිත්තයි මේක පැණි රසයි ආදී වශයෙන් වෙන් කරගන්නවා එහෙමත් නැත්නම් මේක සතයි මේක දුකයි දුක්ඛිත වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් ආදී වශයෙන් වෙන් කරගන්නවා දැන් එතකොට අර බාහ්‍ය විඥානයේ කෘත්‍ය හැටියට පෙනෙන දේවල් දැක්වීමට උපකාර වන නානත් සංඥාට උපකාර වන අර පඨවි ආපෝ තේජෝ ආවෝ ඒවා සියල්ලම ඉවත් කළ නිසා දැන් විඥානයේ තිබිතිරිලා තිබෙන කෘත්‍ය කුමක්ද සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කියන අර වේදනාවේ ඒ තුන් ආකාරය ඒවා පිළිබඳව වෙන් කර දැනගැනීම පමණයි. එතකොට මුනිවරයා ඉතින් තැන් මුනිවරයා ඒ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ මේ තාක් දුරට පැමිණි මුනිවරයා ඊළඟට කරන්නේ මොකද්ද? අර සැප දුක් අදුක්ඛම සුඛ කියන ඒ වේදනා ඒ විවිධ වේදනාවල් ත්‍රි වේදනාවල් ඒ ප්‍රත්‍යයන්ගේ ඒ ස්පර්ශයන්ගෙන් ඇති වෙන හැටි නැති වෙන හැටි බලමින් ඊළඟට ක්‍රමක්‍රමෙන් චිත උපේක්ෂාවට ගේනවා. ඊටාත්ම ප්‍රභාසර උපේක්ෂාවකට ගේනවා. ඊළඟට ඒ උපේක්ෂාව පවා මඤ්ඤණා වශයෙන් අල්ලගෙන අල්ලා නොගැනීම නිසා ඒ වේදනාවන් පිළිබඳව ඇති අල්ම ඒවා ඒවා ඒ අල්ම පවා දුර වීමෙන් ඒකට කියන්නේ විසංයුක්තෝ තන්න වේදී ඒ සුඛ දුක් ආදී වේදනා විඳීමේදී ඒවා පිළිබඳ එක්තරා විසංයෝගයක් වෙන්වීමක් ඇති කරගන්නවා. එතන වඩාත් පැහැදිලිව සඳහන් වෙනවා සුඛ දැන් සුඛ වේදනාවක් වෙනකොට ඒ ගැන හිතනම අනිච්ඡාති පජානාති අනජ්ජෝතිතාති පජානාති අනබිනන්දිතාති පජානාති මේ සැප වේදනාව අනිත්‍යයි ඒ මානය දුරු වෙනවා අනජ්ජෝසිතයි එයින් දෘෂ්ටිය දුර වෙනවා අනධිමසිත කියලා කියන්නේ මේ මේවා බැඳීම කියන අදහසයි අනධිනන්දිතාති කියලා කියන්නේ මේ පිළිබඳව මාතුල සත්‍යයක් නැහැ එන්න විදිහට ඒ ක්‍රමයෙන් රහතන් වහන්සේ අත්‍යවශ්‍යම රහත්ත්වයටපත් වීමේදී යන්නේ අර විඥානයක් විඥානයක් විඥාන ධාතුවත් නිරුද්ධ කිරීමේ අර සප දුක් දුක්ඛ මසු කියන වේදනා තුන වෙන් කර දැන ගැනීම සඳහා උපයෝගී වෙන විඥානයේ පවා ඒක කෘත්‍ය නැති කරනවා අන්තිමට. අර ඒ අයින් විරක්ත වීම නිසා ඒ විසංයුක්තය කියලා කියන්නේ එතන ඒ පිළිබඳ විරාගය ඇති කර ගැනීම. එතකොට මේ මේ ධාතු භංග සූත්‍රයෙන් අපිට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා මේ මඤ්ඤණා පිළිබඳ ප්‍රශ්නය මේ නිවනට කොයිතරම් බලපානවද කියන එක නිවන පිළිබඳ ප්‍රතිපදාවට ඒ වගේම සමහර තැනක මේ මන්නා නොකිරීමේ පිළිවෙත හඳුන්වලා තියෙන්නේ අතන්මයතා නමින්. අතන්මයතා නදුන් සංගයේ සප්තිරිස සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ මේ මන්නා නොකිරීමේ පිළිවෙත හඳුන්වීමට ඔබල තිබෙන මේ අතන්මයතා කියන වචනයයි. සත්පුරුෂ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන නියම සත්පුරුෂ පුද්ගලයා කියන්නේ සත්පුරුෂ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකීය අර්ථයෙන් නෙවෙයි ආර්ය පුද්ගලයා කියන ඒ හැඟීමෙන් ඒ අදහසින් සත්පුරුෂෝච කෝභික්කවේ ඉතිපටි සංචික්ඛති මේ සංඥා නාසඤ්ඤායතන සමාපත්තියාති කෝ අතඤ්ඤතා වුත්තා භගවතා යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති ඒ කියන්නේ සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය ලබා ගත්තත් මෙන්න මේ විදිහටයි භාග්‍යතුන් වහන්සේ විසින් මේ සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය ගැන මේ උතරම් ජීවන සමාපත්තිය පිළිබඳව පවා අකම්මිතාව ප්‍රකාශ කොට තිබේ. යේන යේනහි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතාය ආදී පාඨයෙන් යම යමක් උපකාර කරගෙන මඤ්ඤනා කරයිද ඒ නිසාම එය අන්‍යතාවායයට වෙනස් බවකට පැමිණේ කියලා මෙන්න මේ අවවාදය ඇතුව. එතකොට මේ අතම්මෝ කියන වචනය අපි විග්‍රහ කරන තාක් මේක සමහර විට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් සම්මෝ කියලා කියන්නේ සම්පද්මය දැන් අපිට ඊටවත් පැහැදිලි වචන තමයි රන් නොරිදී මය ආදී වචන තිබෙනවා. පාලියෙන් කියනවා නම් සෝවන්නමය, රජතමය, අන්න ඒ වගේ වචන තමයි මෙතන මේ මය කියලා තියෙන්නේ. තන්මය. තන්මය කියලා කියන්නේ එතකොට සද්මය. මේ මුන් කියන්නේ දැන් යම් කිසි දෙයක් පිළිබඳව තණ්හා මාන දිට්ඨිය වශයෙන් අල්මත් ඇති කරගත්තනම් ඒ දේ ඒ දේ හා ඒ අල්ම ඇති කරගත්ත පුද්ගල එකෙක් බව එකක් බවටපත් වෙනවා ඒ අල්ල ගැනීම නිසා අර මඤ්ඤණාව නිසා අනිත් නිසා තමයි දැන් මේව සංඥා නා සංඥා සමාපත් සමාපේ සංඥා නා සංඥා වන සමාපත්තිය පිළිබඳව මඤ්ඤණාව ඇති කරගත්ත කෙනෙක් ඒ පිළිබඳව හිතන්නේ මම හේව සංඥා නා සංඥාතන ලාභියෙක් කියලා ඒ පිළිබඳව මානය ආදී ඒ ක්ලේශ ධර්ම ඇති කරගන්නවා. එතකොට නේව සංඥානා සංඥාවෙන් සමාපත්තියෙන් පිරිහුණු ඇතිය අන්න ඒක ඒක නැත්තාට එතකොට අර විපර්යාස රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ නේව සංඥානා සංඥා කරන සමාපත්තිය පිළිබඳව පවා අසන්නේතාව පුරුදු කළ යුතු බව. එතකොට අකම්මය කියන වචනේ දෙනවා රහතන් වහන්සේ පිළිබඳව ඒතර අර්ථයෙන් කිසිවක් පිළිබඳව කම්මියතාවක් නැහැ. කිසිම දෙයක් පිළිබඳව උපාදාන අල්ලා ගැනීමක් නැති නිසාම ඒ අල්ලාගෙන ඒ අල්ලාගත්තු දෙයට සම්බන්ධයක් නැහැ. අල්ලාගත්තු දෙය ඔස්සේ මේ රහතන් වහන්සේ හඳුනා ගන්නට බෑ. මේ බව ප්‍රකාශ කරන උත්තර ගාථා ධර්මයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තිකනිපාතේ දේවදූත වර්ගයේ පසඤ්ඤ මාරං අභිභූය අන්තකං යෝච පුසී ජාති ක්‍රං පධානවා සෝතාදිසෝ ලෝකවිදූ සුමේධෝ සබ්බේසු ධම්මේසු අතන්නෝ මුනි පසඤ්ඤ මාරං අභිභූය අන්තකං යෝච පුසී ජාති ක්‍රං පධානවා යම් වීර්යවන්ත මුනිවරේ අන්තක නම් වූ ඒ කියන්නේ ජීවිතය කෙලවර කරන අර්ථයෙන් අන්තක නම් වූ මායයා නබ ජයගුණ නඩ අභිභව යෝච පෘථි ජාතික්ඛය ජාතික්ෂය නම් වූ උපත ක්ෂය කිරීමේ தত্ত্বය ස්පර්ශකලේද නිරෝධීන ස්පර්ශකලේද පෘථි එතන එතන වැදගත් වචනයක් එතන යෝච පෘථි ජාතික්ඛයන් පදානවා ජාතික්ෂය தত্ত্বය ස්පර්ශකල සෝ තාදිසෝ ලෝක විදූසුනේදෝ ඒ සාදී ගුණ ඇති ලෝකය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත මුනිවරයා සබ්බේසු ධම්මේසු අතම්මයි හැම දෙයක් පිළිබඳවම අතම්මයි මෙන්න මේ අතම්මයතාවට අතම්මයතා කියන අදහසම තවත් ආකාරයකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අර දික්ඛසුත මුත විඤ්ඤාත පිළිබඳව නොඇල්ම මෙහිදී මතු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් තිබෙනවා ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් විදිහට සැලකෙනවා උදාන පාළියේ බෝධිවග්ගයේ එන බාහ්‍ය සූත්‍රය බාහ්‍ය දාර්ශනික තාපසතුමා සුපාරක පටනේ ඉඳලා බොහොම ඈත ඉඳලා බුදු පියාණන් වහන්සේ සුවාගෙන ජීතවනාරාමයට පැමිණියා එනකොට බුදු පියාණන් වහන්සේ පින්ට පාති වැඩලා වහන්සේ Tamanගේ මේ යසිරිමත් කම නිසා දුවගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ හැමෝ නැහැටිය බැඳ වැටිලා ඉල්ලා හිටියා අනේ මට දේශේතු සුගතෝ ධම්මං දේශේතු භගවා ධම්මං ආදී වශයෙන් මට ධර්මය දේශනා කරන්න මට දීර්ඝ කාලයක් හිත වැඩ පිණිස කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම මේක මේ අවස්ථාව නෙවෙයි අපි මේ පින්දපාතේ වදිනවා කියලා ඒ විදිහට වාක්‍යයක් ප්‍රකාශ කළා මේක සමාජික කෙනෙකුට හිතා ගන්න බැරි වෙන පුළුවන් මේක බුද්ධ ඥානය මහා කරුණා කරුණාවක් ඥානයක් අනුව කළපු එක්තරා විශේෂ උපක්‍රමයක් වෙන්න ඕන ඒ කියන්නේ අර බාහ්‍ය උදාරකීය තාපසයාගේ ඒ ඉක්මන්කම දැලැක්වීමට හෝ එහෙමත් නැත්නම් ධර්ම ගෞරවය ඇති කිරීමට ධර්ම ගෞරවය ඇති කරන සංවේගය ඇති කිරීමටයි බුදු පියාණන් වහන්සේ අර ප්‍රතික්ෂේප කළ පළමුවෙනි වරට පළමුවෙනි වරට ඊළඟ දෙවෙනි වරටත් මේ ඉල්ලා හිටියා මේ බාහ්‍ය උදාරකීය තාපසයා මට මේ දේශනා කරන්න ධර්මය කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ඉල්ලා සිටියේ මම දන්නේ නෑ මගේ ජීවිතය කොයි වෙලාවෙ නැතිද කියලා. මම දන්නේ නෑ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය කොයි වෙලාවෙ නැතිද කියලා. ඒ නිසා මට කොහොමhari ධර්මයේ ටිකක් කියන්න කියලා. එවිදින් කළා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ තුසුර තුන්වෙනි වරට කළ ඉල්ලීම අනුවයි ඊළඟට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ දේශනාව මේ භාග්‍යත කළ කෙටි පුදුමාන්දමේ ධර්ම උපදේශයත් ඒක ඊටාත්ම සංකීර්ත සංකීර්ත ධම්ම දේශනා කියලා එතන සඳහන් වෙනවා මේ බාහ්‍ය ධාරිතී මේ කිප්පා විඤ්ඤා ගණයට කියන්නේ ඊටාත්ම ඊටාත්ම පහසුවෙන් ඊටාත්ම ඉක්මනින්ම වනපටහා ගැනීමේ ශක්තිය ඇති කෙනෙකු නිසා බුදු පියාණන් වහන්සේ කෙටි දේශනාවක් ප්‍රකාශ කළා. තස්මාතිය බාහ්‍ය තස්මාතිය තේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං. දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිසති මුතේ මුතමත්තං භවිසති විඤ්ඤාති විඤ්ඤාතමත්තං භවිසති ඒවං හිතේ බාහ්‍ය සුඛිතබ්බං යතෝ යතෝ කෝ බාහ්‍ය ඒ යතෝ චතුත්තේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිසති සුතේ සුතමත්තං භවිසති මුතේ මුතමත්තං භවිෂති විඤ්ඤාති විඤ්ඤාතමත්තං භවිෂති තතෝ තං බාහ්‍ය නතේන යතෝ තං බාහ්‍ය නතේන තතෝ තං බාහ්‍යන තත්ථ යතෝ තං බාහ්‍යන තත්ථ තතෝ තං බාහ්‍යනේව ඉද නසුර න නෝග්නමන්තරේ ඊසේරන්තු දුක්ඛස් උච්චරයි දේශනාව මේ අරහත්යෙන් මේ දේශනාව අසනවත් එක්කම අතල ඉවරනවත් එක්කම බාහ්‍ය දාර්ශනික තාපසතුමා ඉහළම රහත් වුණා එතකොට මේ දේශනාවේ ගැඹුර අපිට අන්තම හිතා ගන්න පුළුවන් මේ කොයිතරම්ද කියලා මෙතනින් ඉස්සෙල්ලාම අපි මේ මේක සිංහලෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. ප්‍රශ්නාතිහතේ බාහ්‍ය ඒවන් සික්ඛිතබ්බං. අර අර විදිහට අවදිලි කළා බේරෙන්න බැරි වුණා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අරුතර ඔන්නේ නම් ඔන්න හදන්න කියලා කියනවා වගේ ප්‍රශ්නාතිහතේ බාහ්‍ය ඒවන් සික්ඛිතබ්බං. එහෙනම් බාහ්‍ය ඔබ මෙහෙම හික්මෙන්න. විත්තේ වික්කමත්තං භවිස්සති. දුතු යෙහි අත්ත වශයෙන් දුතු දෙවෙහි කියනකට වඩා මෙතන දුතු යෙහි කියලා කියන්න වෙන්නේ. දුතියෙහි දුතු බව පමණක් නොවන්නේය. දුත්තේ දිත්තමත්තං භවිස්සති. දුතු කියන්නේ දක්නාලද්දී දක්නාලද බවම වන්නේ කියනවා. දුත්තේ දිත්තමත්තං භවිස්සති. සුපේසුතමත්තං භවිස්සති. අසනලද්දී අසනලද බව පමණක් නොවන්නේ. මුතින්තමත්තං භවිස්සති. මුත කියලා කියන්නේ අර දිවෙන් නැහැයෙන් කයින් ලැබෙන ස්පර්ශ පිළිබඳව ඒ තුනටම අල්ලලා තමයි මේ මුත කියලා කියන්නේ දැනෙන බව. එතකොට දැනෙන දෙෙහි දැනෙන බව පමණක්ම වන්නේ. එහෙම නැත්නම් දැනෙන්නේ. දැනෙන්නේ දැනෙන බව පමණක් වන්නේ. විඤ්ඤාතේ විඤ්ඤාතමත් සංභවිසති. දැනගත් දෙෙහි දතු යෙහි කියලා කියමු අපි ඒකට. දතු යෙහි දත් බව පමණක්ම වන්නේ. ඒවන් හිතේ බාහ්‍ය සික්ෂිතබ්බා. මෙන්න මේ අන්දමටයි බාහ්‍ය ඔබ විසින් සිටිය යුත්තේ. ඒ විදිහට එකතත් ආර්ය ව්‍යවහාර වශයෙන්ම ආර්ය ව්‍යවහාරයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ මේ බ්‍රාහ්මී දාර්ශනික තාපසයාට ආමන්ත්‍රණය කරලා ජඹුරු ධර්මයක් ඉස්ස ජඹුරු මේ නිර්වාණ තත්ත්වය ලැබුවා. මේ මේ පාඨයේ ඒ වංගිතේ බාහ්‍ය ශික්ෂිතබ්බා. ඊළඟට ප්‍රකාශ කරන මේ මේ ශික්ෂා මාර්ගයේ අත් වශයෙන් මෙතන තියෙන ත්‍රිවිධ ත්‍රිවිධ ශික්ෂාවම ත්‍රිවිධ ශික්ෂාවම ආශ්චර්යමත් සම්පින්දනයක් මේ සූත්‍රයේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අර අර ප්‍රතිපදාව කරගෙන ගියොත් ඔබට මෙහිමයි වෙන්නේ කියන එක. සතෝ කෝටි බාහිය විත්තේ වික්කමත්තං භවිසති. සුතේ සුතමත්තං භවිසති. විඤ්ඤාතෝ විඤ්ඤාතමත්තං භවිසති. තතෝතං බාහියන තේන යතෝතං බාහියන තේන තතෝතං බාහියන තත්. ඒ කියන්නේ යම් අවස්ථා යම් විටක බාහිය ඔබට දුටුෙහි දුටු බව මනක් වන්නේද? අසුනෙහි අසුන බව පමණක් වන්නේද? දැනෙහි දැනුම බව පමණක් නොවන්නේද දතුහි දත් බව පමණක් නොවන්නේද උදිත බාහිය සතුටන් බාහිය මෙතේන එවිට ඔබට එලින් නොවේ මෙතන අපිට කියන්න වෙන්නේ 아무තු ප්‍රායෝගිකා වචන වලින් ඒ විදිහ තමයි පරිවර්තනය කරන්නේ සතුටන් බාහිය මෙතේන කියන්නේ එවිට ඔබ එයින් නොවන්නේ ඊළඟට යතුතන් බාහිය මෙතේන යම් විටක ඔබ එයින් නොවන්නේද එවිට ඔබ එහි නොවන්නේය සතෝතං බාහ්‍ය නතත් යම් පිටක බාහ්‍ය ඔබ එහිනවන්නේද එවිට බාහ්‍ය ඔබ මෙතනක් නැත මේව ඉදන නහුරන් නෝභ්‍යමන්ත ඔබ මෙතනක් නොවේ එතනක් නොවේ දෙකන අතරක් නොවේ ඒ සේවන්තෝ දුක්ඛස්ස නියම දුකෙහි කෙලවරයි එතකොට මෙතන මේ ටිකක් ඉංග්‍රීසියක් වගේ අපිට දෙන්න සිද්ධ වෙනවා මේ තේන තත්ත්ව කියන වචන පිළිබඳව මෙතන මේ තේන කියලා කිව්වේ ඒක ඒක ඒ අදහස පැහැදිලි වෙන කාරණයක් තමයි දැන් අපි මේ සම්මයවාදී වචන වලින් වචන වලින් ප්‍රකාශ කළේ යම් කිසි දෙයක් පිළිබඳව තෘෂ්ණාමාන දෘෂ්ටි වලින් අල්ලගත්තම ඒ දේ අනුවම ඒ දේ හොල්ලනකොට මේ පුද්ගලයාත් හෙල්ලෙනවා ඒ දේ පිළි ඒ දේ අනුවමයි මඤ්ඤණා කෙරෙන්නේ අන්න ඒ අදහස සඳහා තමයි තේනමඤ්ඤ තේනමඤ්ඤති